ඉස්සර ශ්‍රද්ධාව උච්චාරණය කරලා අපි තවත් අස්ක විචාරයක් වලට ආරම්භය කරනවා කියන්නේ සකස් කරගන්නේ අලතින් ප්‍රශ්න. ආමේ කියන්නේ භාවනා පරිමුතුන් ප්‍රශ්නයක් निराකරණය කරගන්නටයි. මේ භාවනාවක් සංඥාවක් අතර අන්ත උතුම් සම්බන්ධතාවයක් ඇති බවය. කාය සංස්කාර ගැනීමෙන් පසුව මතුවන සියලුම අරූපී සංස්කාර තුළ සංඥාව සැඟවී ඇත. මේවා නම් යම් දැස් තුළින් රූප සංඥා ලෙස දසවන් වලින් අභ්‍යන්තර සංවාදා සබ්ද සංඥාදී ලෙස භෞතික නොවන සංඥාවන් මායාකාරී ලෙස මනසට දැනේ. විඥානයේ මායාවන්නේ සිදුවත් ඒවා ඉන්ද්‍රපටද විඥානයට හසු නොවන අවස්ථාවක් කරා ගමන් කරයි. භාවනා මනස සංඥාව ඇති කරලා ආ නැතනම් අතර දෝලණය වී නැවතත් විඥානය තුලටම පතිත වේ. අස්ථාව මගහැරීමට ඔබ වහන්සේගේ උපදේශ පරිදි සමසිත පැවැත්වීමට කෙතරම් උත්සාහ කළත් තවමත් අඥානීය බාධා කරයි. ඒ ප්‍රශ්නය නම් සංඥා නිරෝධය සඳහා අවිඥානික අවස්ථාවේදී කළ හැකි අවද පටිච්ච සමුප්පාදයේ තුල මේ තරම් වැදගත් සංඥාව සඳහා පැන ඕනීම කර නැත්තේ මන්ද මානෙම කුලරය යොමුයේ අනිත් සියලුම ස්කන්ධයන් පටිච්ච සමුප්පාදයට ඇතුළත් කර බණාවට මනමාදයට ඊටාම වැදගත් සම්බන්ධයේ වල සංඥාව ඉතාම වැදගත් ස්කන්ධය වන සංඥාව මත කර පෙන්වා නොමැති නිසාය. වැරදි ලෙස යමක් නියදී යටි සමාන සේවා. ඔබ වහන්සේ ඇතුළත පංචක සංඥාව වලට මේ සංඥා වලට පංචක කාර්යය කරනවා. අපි කෙටි ඍජු කමේදී අතිශෝක්තිය වචන බහුලව එකම දේ නැවත නැවත කියන එකට කියන පංචක ඒ ප්‍රපංචකදී විශ්යය නැතිවෙන්නේ සංඥා විවාද කරගෙන. දැන් වෙලාවක සංඥාවගේ නියම ආරෝපණයක් කරන අපිට කියන්නේ ඔබ කියන්නේ කියන්නේ ඒක කියන්නේ පොඩ්ඩක් දෙන්නේ. ජීවන ගැති වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සංඥාවක ආරෝපණය ඇතුළේ එයා මුනිවරේ පාඩක් කරනවා. කතා නොකර කෙනෙක් පාඩක් කරනවා. ඒ නිසා මේ ලෝකෙ සංඥාවකින් කෙලෙසෙනවා. ඒ සායම් කිසි දෙයක් සංඥාවේ සංඥාවක් පිටත් නොවනකොට නමක් දැම්මම සංඥාවක් දැම්මම ඒක කෙලෙසුන. ඒක කවදා කරන්නේ නැහැ. නිවන කියන්නේ දැක්ක සංඥාවක් ආරදෙසි අරමුණක් කරගන්න බැරි නම් පරිවර්තනයට. ඉතින් ඒ සාට මේ භවනා ක්‍රමයේදී උත්තර සංඥා විශ්ති කරලා සත්‍ය පිටෝල කරන්නේ මෙනෙහි කර කර කර සංඥා විශ්ති කරනවා. ඉස්සර කරලා බලාගෙන ඉන්නවා. එයා ඉස්සර කරපු සංඥාවේ පැවැත්මක් තියෙනවා. මොකද කාලානුකූලව පෙන්වන කොච්චර ආශාස ප්‍රසවාස වේකරන බලාගෙන හිටියා. ආශාස ප්‍රසවාස දිහා බලාගෙන මේ දෙකේම වෙන් කර අනුගමනය කරන පෞද්ගලික ලක්ෂණ වෙනම් කරන ප්‍රයත්න කරලා දෙකටම පොදු සංකේතයක් කරපතේ. දෙකට වේගම සංඥාව අපි වුණාවේ සංඥාවක් දීලා සංඥාව සාවස්තු කරන හැදුවට ස්වභාව ධර්මයක සංඥාවක් ඉස්තර බවතර යන්නේ සංඥාවේ ශීඝ්‍ර පරිණාමය ශීඝ්‍ර වෙනසක් තියෙනවා ඒක අපිට මේ චපලකමක් මගේ මේ සක්කාය දිට්ඨිය පවතර යන බැරි ගතිය ඉස්තර සාධයක් නැති විදියක් දෙකේ ඒක නිසා මේ සර්වඥාන්සේගේ උගන්වීමේදී සංඥාව බොහෝ වැදගත් Amen. බුදුරජාණන්සේ මේ මිනිස්යා ගැඹුවයි කියලා කිව්වට මේ දෙයන්නාචරවල තියෙන මිනිස්සකමකට උත්තර දිගන බැරි ප්‍රශ්න දෙයන්නාචරකට හදලා දෙයන්නාචරකට කලාගෙන එයා ඔය ඉන්දියාවට කරකට පට කරගත්තා මම කර දෙයන්නාචරය දෙන මිනිස්සයා සුදු දකින්නද කියලා දැන් මට සුබ කරනවා. ඒකට මානකවගේ මවාපාරක්. ඉතින් මවාපාර ඉස්සෙල්ලා ආවදරලා ඉන්නේ සාර රූප සංඥාව තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ සංඥාව කොච්චර අපි කලවරද කොච්චර අපි පිනවනවද කොච්චර අපි නටවනවද ඒ නැටවීමකට කොච්චර උදේ ඉඳලා හැන්ද වෙනකම් උදව් කරනවද ඒ උදව් කරන දායකලකට පරදේසි තස්මා අකත්වා රචනකරේසු අට්ඨෝනිසින්නේය සතිමති වති මේ සර්වචනහන්සේ අර්ථය යගේ කිව්වේ අක්ෂර ව්‍යංජන නෙවෙයි අක්ෂර ව්‍යංජන අනුව අර්ථ ගන්න කියන ඒ සෑම බබාගෙන බබාගේ හිත දකින්න ඉදාරින්ද ඒකත් බබාලා කරදරෙකුත් නැහැ තමයි කියන්නේ අද ප්‍රවත්තන්නට යෙදුණු මෙත්තා භාවනාවට මගින් ලැබෙන්නේ ස්වාමීන්වහන්සේ අපට කියා දුන්නේ මෙත්තාවෙන් පටන්ගෙන එක්කව දක්වා සිත වඩන ආකාරයයි දේශනා පැවැත්වේ ගෝලි ස්වාමී ස්වාමීන් වහන්සේගේ පුත්‍ර බ්‍රහ්ම විහාර වැඩියේ අනුපාද සූත්‍රයට අනුකූලව අනුකූල වෙයි. කෙසේ නමුත් මා සෑම භාවනාවකට සහභාගී වන නිසාමත් අපරසේ නමුදු උපේක්ඛාවට සිත රඳවන්නට පුළුවන් වුණේ. අසුවේ උපේක්ඛාව මුළු ලෝකයටම පතුරවා හරින්න කියා උපදේශ ලැබුණා. ඒ එසේම කළේ. හදවත භ්‍රමඥාර ගුණ ඒකමනේම සිටීමෙන් වටා ගතිමි. ඒ නමුදු දවසකට පැය 7ක් 8ක් භාවනා කළේ. උදේ තුනමාරට හතරට නැගිටිනවා දිගටම මගේ සිත වැඩවිලා අපේ ගරු ස්වාමීන් වහන්සේලාට පින් සිදු දෙන්නට මගේ සිත තරමක් වැඩුණු අවස්ථාවකදී සතර බ්‍රහ්ම විහාර වැටුණා. හත්ෙන් දවසේ උදේ තුනමාරේ සිට භාවනා කරමින් රාත්‍රි සිතද නිශ්චල වී පිළිපත පන්සලට ගොස් හතමාරට භාවනාවට වාඩි භාගයකට පමණ පසු මුගේ කිසිම පෙළඹීමක් නැතුව යම් කිසි දෙයක් අපුවට වෙන්නට පටන් ගන්නවා. මේ සිදුවීම මා කවදාවත් අත්විඳ නැත. එම නිසා කුතුහලය පුදුමය සිත තුළ දැනේ. අපුව මැද යන්නාසේ බලවත් කම්පනය මොනවත්වත් කරගෙන යයි. සෙලවීමක් පවා නොකෙරේ. ඊටම දුකසේ දරාගෙන සිටියේ. කෑගසා හඬන්නට සිටුවේ. ඒ පිට දරාගෙන බලා සිටියේ. නාම රූප ධර්ම කතරම් බලවත්ද කියා සිතා බුදුන්ට ජීවිතේ පුදා බලා සිටිනවා. මේදී සිතද මුළු ශරීරයේම ගලක් වෙනවා. නිසලේ. සමහරකට ආසන්නව මගේ කිසිම අනුදැනීමක් ලොකු අස්වැසිල්ලක් දැනෙන්නේ. අනාත්තාව මට තේරුම් ගියාසිය දැනෙන්නේ. මේ සිද්ධිය මගේ ජීවිතයේ ලොකු අත්දැකීමක් කියා සිටිනවා. ඊට පසු දින 7යි 10යි මෙලෙසින්ම අත්දැකීම් ලැබෙනවා. ඒ ඉන්ද්‍රී තරම් බලවත් නැත. ගරු ස්වාමීන් වහන්සේ මහා මේරණික අපේ ස්වාමීන් වහන්සේලාගේ චතුරාර්ය සත්‍යසා මට මට විශේෂ සිද්ධිය. මේ දුටුවේ දුක්ඛ සත්‍ය නේද? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ දීතා පැහැදිලි නේද? අපකට මතක් වෙන්න පටන් ගත්තා. දැනට අපි අතර සිල්පද අකුරටම පිළිපදින් උත්සාහ වන අතර කයින් මා කළ පව බොරු ආදිය දැන් කරන්නට බැරි බවති කොටින්ම කිව්ව කතිය. ස්වාමීන් වහන්සේගේ අදහස් දැන ගැනීමට ඉතා කැමැති අතර මෙපමණ මාන්සියක් දරා ඔබ වහන්සේ අපලෙමින් කරන ධර්ම දානීකට ප්‍රශ්නේ විදුවරට සමාව එන මේ ඉතා කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට මුල් කිරුමේ රසායන අඩු වෙලා තියෙනවා. ආතතිය අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි අපිට කියන ඒක නගලා මේක ස්ථිර දෙයක් නෙවෙයි කියලා තමයි මේක නැවත නැවතත් අත්දැකලා බලන්නේ. ඒක නිසා මේ කොයි වෙලාවෙ කොයි දේ සිද්ධ වෙන්නේ කියලා මේ මාර්ගයේදී එහෙම කියන්න පුළුවන් කයක් නැහැ. ඒ නිසා මේ ආර්ථික අත්දැකීම් වලට ආර්ථිකී අවස්ථාවිත කරනවාගේ අරකට හරියන්නේ නිදර්ශන කොට හරි. ඒ වගේ මේ වගේ කිසිම අත්දැකීමක් කිසිම කෙනෙකුට මොනම හේතුවක් සාකච්ඡා කියත් කරලා ඉතිවස්කමක් නැහැ. මොකද මේ ආහන කෙනාගේ අපිට මෙච්චර කැපරේ දාගලා නිසා උපදේශක සංඛ්‍යාවක මේ தત્ත්වයේ නැවත නැවත මතුවෙනවා නම් ඒකට තමයි ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක තියෙනවා භූමියක්. මුචිත සිද්ධ වෙනවා. ඒක දැන කැවිලි කියවුණත් ලෝකයක් වෙනවා. ධෛර්යයක් වෙනවා. නමුත් තමගේ ජීවිත කතාව හරිනම් ප්‍රශ්නේ. ඒක ලකුණ තමයි මේ ලකුණ. මේ පිළිච්ඡ දේවල් උච්චර තීව්‍රව වෙන්නේ නැවත නැවත වෙන්නේ. ඒතකොට තමයි ටිකක් සහල් කියනවා වෙච්ච දේම තමයි මේ සිද්ධ වෙන්නේ. ඒක අනුකහාරිසමම ගත්ත මේ ආජීවයේ හරි අර ඒකට අනුග්‍රහ වෙන තමයි උපදේශක වශයෙන් මම ආනාපාන සති භාවනාව වඩමි. පසුගිය මාස කිහිපෙ තිස්සේ භාවනාවට වාඩි වී පසු ආරම්භන ජීවන් කොට ඉතා ඉක්මනින් විනාඩි ගණනකින් ආනාපානිය නොදැනී ගොස් සිතිවිලි වලින් තොරව සිත සමාධිගත වේ. මුලදී දුටු ආලෝක වෙන බවක් නොපෙනේ. ඒතරම් ඉක්මනින් සිත සමාධිගත වේ. ඊයේ යෝගීකු විස්තර කළ පරිදිම ප්‍රමාණිගත වූ සිත කිසිවක් නොදෙනසිය දිගැසී අවදිමි. පළමුව මෙය නිින්දකය සැක කරමු. දිගින් දිගටම සිදු වූ නිසා මෙය පරිේශණයට ලක් කරෙමි. මා ඉදිරි උදේසා රාත්‍රී යාමේ නිවසේදී භාවනා කරන බැවින් භාවනාවේදී ඇතිවන නිින්දත් මෙම නොදැනෙන එකට පැමිණෙමි. බොහෝ විට රාත්‍රී කාලයේ භාවනාවේදී නිින්ද මෙලෙස පැමිණේ. ඒ අවස්ථාවේ ඉගැස්සී අවදී වූ විට හිස බරගතිය, දෙනෙත් බරගතිය ප්‍රමින් දැනේ. ඇස්සී අවදිවන්නේ සෑහළු පිළිකුල් සිතකින්. නිදි බරගතිය, හිස බරගතිය නැති මේ මොහොතේ නැවත නැවතත් ඒ කරා යාමට කැමැත්තක් ඇති වේ. එනි දැනෙන අලස බව එහි නොදැනේ. ප්‍රශ්නය නිදේවි සිත භවාංග ගත වෙන බව මම අසයයි. එසේනම් මේ දෙවන වර විස්තර කළ නොදැනෙන අවස්ථාවේ සිත සමාධිගත වූ විට ප්‍රත්‍යක්ෂ ඥාන ලබා ගැනීම පිණිස අධ්‍යාත්මික බාහිර සරිඥාඥක ඔබ ගැන නැහැට පෙනෙන මට්ටම ඉක්මා ගිය නොනැති මෙනෙහි කිරීම ගුරුය යුතුයයි මම අසය ඒ සිත මෙසේ සමාධිගත වන්න සමගම එය ඔටෝ පයිලට් වැටි කරන්නක් නොවේ කෙරෙන්නක් බවට පත්වන නිසා මට කිසිවක් මෙනෙහි කළ නොහැක. ඒ ගැන පසුතැවිල්ලක් මා තුළ නැත. ශ්‍රද්ධාවෙන් නීරේ මා ධර්මයේ ඇති ඕකනායක සාන්දිටික ගුණ මුලින් අත්දකිමි. තව පැවිතර ගැනීමට කිසිදු අපේක්ෂාවක් නැතර පරිශ්‍රණය තුළින් ඉදිරියට යෑමට මම උපේක්ෂාවෙන් අපේක්ෂා කරමි. ඒ නිසා මම පැනයට ඔබෙන් පිළිතුරක් අතමි. ඔබ ප්‍රශ්න ලියාගෙන විදිහට ප්‍රශ්නයක් මතුවේ කරලා අපේක්ෂාවක් තියෙනවා මෙතන ප්‍රශ්නයක්වත් වෙන්නේ. මම ඩාක්ටර්ට කියලා කියනවා නෑ. මීඩියාවේ සදායම විදියට මේ ප්‍රෙපරේෂන් මට්ටම විතරයි මේ ප්‍රශ්න කරලා කියලා ඒක සාකච්ඡාවට සාකච්ඡාවට ආයේ සාකච්ඡාවට ආමේ තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේක අර කලින් කිව්වට සංඥාවේ ප්‍රශ්නයක්. අපි කාමේ සාකාම සංඥාව යම්මාකාරයේ සමතලක් මේක අයින් කරලා ඊට පස්සේ ගන්න රූපේ රූප කර්මස්ථාන. ඒකත් ජීවක් කරගන්න තමයි රූප සංඥා කොට කරන්නේ. ඉතින් ඒක නින්දක්, අඩනින්දක්, දහීනයක් මට්ටමට. ඉතින් ගියාට පස්සේ යෝගාවචරයට උත්තරචර කාලතුන්න වගේ සම්පූර්ණ ආලෝචන කරගන්න මේක හිතරවත් ප්‍රත්‍යක්ෂ කරනවා. නමුත් කොහොමද තමයි තියෙන ප්‍රශ්න ටික ඇති තියෙන්නේ. මේක වගේ නැවෙන චරණ ගතිය. ඉතින් මේකට නිදර්ශන වෙනවා කරන වෙනවා එකයි තියෙන්නේ කරන්න ගෙනින්න එක විතරයි. මේක දැක්කම ප්‍රශ්න හදයක් තියෙනවා ගණන් ගන්න දෙයක් තියෙනවා සමීකරණ හදයක් තියෙනවා. කාමේ තත්ත්වයක තෙරේ උපයාගත තමන්ගේ වාස්තුකම ඇරියයි. ඒ කාම සංඥාවක කරේ රූපයක් මාර්ගයෙන් කාමචර්යය කරන්නේ. එමේ රූපයයි රූප සංඥාවක් තියෙනවා. ඉතින් අර චරසේ සඳහන් කරන ඉතින් කියන පස්සේ මේ වේන රූප සංඥාව ආපු පාරට සාපේක්ෂව කාමයට කාම සංඥාව රූපයට සාපේක්ෂව නිකන්ට විච විපිට කරක් වගේ එකක් නිසා එතෙන් ආව පාර ගන්නවා මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියන්නේ ඒ කියන්නේ මේකෙන් දුක් කරදර ගන්න එපා මේක කරකට ඉච්චෝ ඕකට නැති සීලයක් කියලා හරි රැකෙන්න නම් ඕගාරුනේ වේදනා සංඥා සංකාර මොකක් හරි වතුනා ඒ මතුවෙච්ච දේට සාපේක්ෂව තමයි කියන්නේ මෙතෙන් ඉස්සර තිබුණේ මේ මතුවෙන්නේ නැතුව අර කියන්නේ මොකද ඒකෙදී අවදි වෙන්නේ වේදනා සංඥා සංකාර ප්‍රතිමට්ටමකදී අවදි වෙන්නේ වෙච්ච කම්පන චංචලයේම වැඩ කරනවා සාපේක්ෂව තමයි විවේක ගන්නවා මේක අපි තමයි de que tiene y de que Y que si yo decía que කෙලෙස්. කයේ තියෙන යම් ප්‍රමාණයක් දැරියක වේදනා. වැටෙන්නේ වැනි සිතිවිල්ලක් ආදීන කර්මයක් ලෙසද මෙවැනි ප්‍රශ්න වලට ස්ථිර පිළිතුරු දීමට නොහැකි බව දන්නා අගවාංශයෙන් ගෞරවයෙන් විමසා සිටීමේ ඇති භාවනාමය අධ්‍යක්ෂින් කුමන ආකාරයෙන් පිළිතර ගැනීමට පෙර මරණය සිදු වූ ඇතිවන තත්ත්වය සම්බන්ධවයි කියන පරිස වර්තමාන මොහොතේ අනාගත ජීවිතයේ ඊට පස්සේ සතියේ නැහැ ඊට පස්සේ ඕකෝතර ප්‍රශ්න වලට කිසිම උත්තරයක් නැහැ ඒ නිසා විශේෂීගතකු එකේ නිවන ලෙස ගන්න ප්‍රයත්නයට වඩා වර්තමානයේ හිතපත් ගන්න කියලා බුදුදානස කියලා තියෙන්නේ මේ හැම දෙයක් වෙන බුද්ධි ගෝචරයි චරකානුකූලයි මේකෙම කරන්නේ පොඩි සරල දෙයක් වර්තමානයේ හිතයි කරක විතරයි ඒක තේරුම් ගන්න බැරි කෙනාට මුළු මූල ධර්මයම කරදරයි මේ හැම නාටකයක්ම කරන්නේ මේ වර්තමානයේ පවත්තන හිත තියන දෙයක් ඒක දැනගෙන කියන්නේ භාගීය බලවත් තමයි ඥානවත් ධර්මයක් ප්‍රත්‍යාවෝචර කරගන්න. ඕන විදිහකින් වයින් කරගන්න. මගේ එකම යුතුකම තමයි නැවතගෙන ලබන්න තියෙන්නේ. ඒකේ ප්‍රශ්න පොර උත්තරේ කියන්නේ. එහෙම නැත්නම් අපි හැමදාම මේ වර්තමාන මොහොතේ ඉඳගෙන ඉත වැඩි වෙනකක් කියලා හිතනවා අනාගතේ වෙන්නේ. ඉත වැඩි වෙනකක් කියලා හිතනවා අතීතේ ගැන හිතනවා. ඉත වැඩි වෙනකක් කියලා හිතනවා අනාගතේ ගැන හිතනවා. එහෙම නැත්නම් වෙන තරම් ගන්න හිතෙන විදිහ මේකට තමයි ළඟට යන්න කියන්නේ. මේවට තමයි ඔය නොබෙල් ප්‍රයිස් දෙන්නේ, මැග්සීසි සම්මාන දෙන්නේ, සාහිත්‍ය සම්මාන කියන්නේ, කරසකදී පුද සත්කාර වේලම කරන්නේ වර්තමාන මොහොතේ පැන්නොත් කියලා. වර්තමාන මොහොතේ ඉන්නකොට කිසි කෙනෙකුට ආව සත්කාර දෙන්නේ නැහැ. ඒ කියන්නේ මට ඉන්නා කියලා දැක්කට පස්සේ අපේ ඉස්සරහනේ හදපු ඒ ධර්මනේ සංකේතවල අශෝක වේරරත්න මහත්තයා ජාතික වීර ලයිස්ට් එකට ඇතුල් කරන්නේ කියලා ජීවගාතු සංගමයේ ඉල්ලීම කරා. ඊට පස්සේ ඒක කියලා තියෙනවා ජාතික වීරයේ කිරීමකට අවශ්‍ය සුදුසුකම් ඔබ වතාවකට ගන්න පළවෙනි සුදුසුකම තමයි මේ වෙනකොට මැරිලා තියෙනවා. ප්‍රශ්න නැගෙන්නේ ඒ නිසා ඒ වෙලාවට සරල ඍජු ක්‍රමයකට වර්තමාන මොහොත ගෙනත් තියාගන්න ඕන. මේ ප්‍රතික්ෂේප කරන්නත් එපා මොකද ඒකට සීලීක සරණයි. මෙන්න කරගන්න යන්නේ දෙවෙනි ප්‍රශ්න. ඒසා කරන්නේ එකයි. ඔයත් මොලේ ප්‍රශ්න කොච්චර උග්‍ර වුණත් නැවත වර්තමාන මොහොතේ ගන්න පුළුවන් ශක්තිය මේ ප්‍රශ්නේ කරගන්න. මේ ප්‍රශ්නෙට එච්චර බලන්නේ නැහැ. ඊට වඩා බලයේ ශක්තිය බලනවා. ඒක සම්පූර්ණ චක්‍රදීන තියෙන විශේෂ මේ වරයක් ඕනම ප්‍රශ්නයකට වැඩි ඕනම කෙලෙසකට ඕනම මාර්ගයකට ඕනම ධර්මයකට වැඩි සතිය බලපාන. ඒ චක්‍රදීනේ කුංචි අයිතිවාසිකම් කරගෙන ඕකේදී වර්තමාන මොහොතේට ආයතනයක වෙනම කතා. කියන බව දන්නේ නැහැ. ඒ හිතිවිල්ලට පණ දීලා අරකට කරනවා. ඒකට මතක තියාගන්න මේ ආනාපාන ක්‍රමයට මේ සංකල්පයකට මේ පණ දීලා තියෙන්නේ. ඒ සංකල්පෙම තමයි කාබාසිනිය කරගන්න. මුදී මේම ආනාපාන අනදර වෙනවා. සතියත් කැඩිලා යනවා. එනිසා කොච්චරදෝ මේ වගේ දේවල් වලට තෝරන විදියට වඩා අධිකිරීමේ ක්‍රම විදියට ඉදිරියට මෙතනකට දැක ගන්න මේ හැම දෙයකින්ම එකයි බලාපොරොත්තු වෙන්නේ සතිය කරලා අරමුණෙන් අපි It's good වන தත්ත්වය උරයිසේ දක්වා උරයිස දක්වා ගමන් කර වායු ධාරාව නිසල බව නිසල වේ. ඒ තුල ඇලී ඇලීමක් හෝ ගැටීමක් නොදැනේ. නිසල අනන්ත ආකාශයේ පමණක් දිස්වේ. ආශ්වාස ප්‍රාශ්වාසයේද නොදැනේ. භාවනා වැඩමුළුව නවත්වන ශබ්දයේ ඇසුණු පසු මේ தත්ත්වය බැස බැස යත් වාය අධිෂ්ඨාන කළ පසු ක්‍රමයෙන් බැසකොත් සිරුර නිසල වේ. එවිටම සබා සබාවෙන් ශරීරයේ ඇති වේදනාවන් මතුවී සත්‍ය දිගටම පවත්වාගෙන යාම භාවනාවට බලපාන්නේ කෙසේදයි පහදා දුන්න මැනවියේ සවස සමුහ භාවනාවේදී මේ සත්‍ය සවස් සමුහ භාවනාවේදී මේ தත්ත්වයට බලපා කරගන්න එකක් තමයි. මේ කම්පන චංචල පේන විශේෂ කම්පනයක්, බඩේ කම්පනයක් කියලා ශරීරයට ගාවගත්තොත් ඒ කම්පන චෛත්‍ය වේග ආය සම්පූර්ණකට වැටෙනවා. කම්පන බව, කම්පන ස්වභාව, කම්පන ගතිය, කම්පන ධාතු කියලා ගත්තොත් අපිට ශරීරයෙන් අයින් වෙලා අරමාණකට තීක්ෂණය කම්පන චෛත්‍ය වේග පටන් ගන්නතර කය වශයෙන් කට වශයෙන් බඩ වශයෙන් අනුගමනය කරන්න එපා. ඒක කම්පනයක් වශයෙන් හඳුනා ගන්න හැදීම පොඩි ඉදිරියට දෙක මෙතන මේ සීමානාද කරේ කියලා අනිවාර්යයෙන්ම භාවනා කරන්න ඕනේ. තමයි මේක විදිහට කරගෙන යනකොට කරගෙන යනකොට අපි හැමදාම මේ වගේ කලසෙන්නේ. ඒකට සාහු වෙලා වෙන්නේ කාලස්ථාන පොඩා වෙනස් කරලා ප්‍රශ්න කරන්නේ. දිගට ඒ වෙලාවට ඉඳලා ඒකට අනුග්‍රහ කරනවා. ඒකවල තමයි භාවනාවට අනාගත නිශ්චිත වෙන්නේ කියලා. ඒ නැත්තම් වෙන්නේ ඒ පැයක සීමාව බාධා වෙන්නේ කියලා. ඒක නිතරම වෙනවනේ සංවිධායකයෙක් කෙනෙකුට කාටද කියන්නේ මම මේ අනික කෙනෙක් කියලා මම මේක දිගට කරගෙන සමහර වෙලාවට මේ වගේ කරනකොට දී දාන වෙලාවක් කතා කරන්නේ දවල් දාන වෙලාවක් කතා කරන්නේ එතකොට නැගිටින නැත්නම් සංවිධායකත්වයට get rid නැත්නම් ඉවරෙන් කරගන්නේ කෙසේද? ඔබ වහන්සේට ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට ලැබේවා. ඒකවල මනසකට තියෙන මේ පාරම දිගට යන්න ධාතුමත් කාර්යය ආනපන කියන්නේ තවත් මේක ආනපන ඇතුළේ ධාතුමත් කාර්යය සහ ආනපන පිට ධාතුමත් කාර්යය. ඉතින් මේ ආනපන කියන ධාතුමත් කාර්යය නෙවෙයි කියන කලනක ඉඳලා ගියලා තියෙන ආනපන කියන සඳහන් කරන්නේ ඒ අනුව භාවනාව සඳහා අසුන් ගන්නා විට සෑම විටම පෙරසේ පටන් ගන්නවා. එනම් උස්ම ගැනීම මූලික අරමුණ වේ. ඒ අනුව මුල මැද හා අගගෙන මෙනෙහි කරන්නේ කරන්නේ කෙසේදයි කරුණාවෙන් පාදා දෙනු මැනවි. ඔබ වහන්සේට දිරුවන් සරණයි. කරගෙන යනකොට වැටෙන දේ කියනවා ඉදිරිපත් කරනවා නම් මට කියලා දෙන්න පුළුවන්. මෙන්න මේකයි මේක මේ මුල කියලා කියන්නේ මේකයි නේද මේකයි අග. ඒ වගේ ගුරුතුම පටන් ගන්නවා කියලා කිව්වට අධ්‍යක්ෂක ටික නැතුව මට බෑ තෝරන හැටි කියලා. ඒක තමයි තේරෙන කොටස. අධ්‍යක්ෂක කොටස. කර්මාකල වාර්තාවට කරන්නේ එතකොට මට පුළුවන් විග්‍රහ කරන්න නැතුව එහෙම නැතුව කියලා දෙන්න ගත්තොත් මට හිතලා කියන්නේ ඒකට කටලයි. ඒ නිසා අධ්‍යක්ෂක එකතු කරලා කියනවා නම් ප්‍රශ්නේ සාර්ථක කැමති නම් මේ ගැටලු ඉවත් කරන්න නැත්නම් දවසක මේ කොටස් එකතු කරලා මේක පොඩ්ඩක් සාකච්ඡා කරන්න. ඊළඟ ප්‍රශ්නේ ඉංග්‍රීසි වලින් Venerable Bhante, could you answer in English please? First I start with the Anapana meditation and I go into a state of nothingness after short time. Sometimes have colors in the background. How do I know it is not my mind playing trick? I get coming after 5 to 10 minutes. What advice can you give? I can get into, a, into the nothingness, sometimes using equanimity. When I do walking meditation, I find it difficult to do for one hour as my mind gets distracted due to sensory inputs after 20 minutes. I struggle with the mind to pursue. What suggestions can you give me, please? you had to talk about the second question. Even the sensory impeachments are coming. The mindfulness, if it is intact, meditation is correct. May not be basically on the replica but you know mind is with seeing, hearing, smelling, touching. That very thing if you know, still the uh, constitution of the mindfulness is there, so it is the third parties is when I go to nothingness, uh, if lights are happening, it's a dramatically it is wrong. If it is out of nothingness, how the light can happen? Of course, it is definitely a retreat. Nothingness means access of it. So therefore, just observe what can be, be happening. Don't try to analyze it and comment upon that. Uh, let the natural happenings to take place. any kind of perception at this stage of meditation, then you may find natural unfolding happens. It is free of